ආයිබෝවන් අද අපි කතා කරන්නේ යන්නේ මජ්ක්‍ධිම නිකායේ තියෙන හරිම වැදගත් සූත්‍රයක් ගැන. ඒ තමයි මధుරා සූත්‍රය. ඔව්. මේකේ පසුබිම දිගහැරෙන්නේ අපේ මහකච්චාණියන් වහන්සේ අර මధుරා නුවර ගුන්දාවනේ කියලා වනසෙනසුනක වැඩ ඉන කාලෙදී. හ්ම්. එතකොට ඒ මధుරාව පාලනය කරපු අවන්ති පුත්‍ර රජතුමාට ආරංචි වෙනවා මෙන්න මෙහෙම හරිම පඬිත ව්‍යක්ත ඒ කියන්නේ කරුණු හොඳට පැහැදිලි කරන ප්‍රඥාවන්ත බහුශ්‍රත ඒ කියන්නේ ගොඩක් දේවල් දන්න අධ්‍යක්ීම් බහුල රහතන් වහන්සේ නමක් වැඩ ඉන්නවා කියලා. ඔව් ඒ කීර්තිරාවය ඇහිලා තමයි රජතුමා කල්පනා කරන්නේ උන්වහන්සේව බැහැදකින්න යන්න ඕන කියලා. හරියටම ඉතින් රජතුමා යනවා මහකච්චාණියන් වහන්සේව හම්බ වෙන්න. ඔව්. එතනදී තමයි මේ සාකච්ඡාවට මුල් වෙන ප්‍රශ්නේ රජතුමා අහන්නේ. ඒක තමයි එදා සමාජයේ විශේෂයෙන්ම බ්‍රාහ්මණයන් අතර තිබුණු ලොකු මතවාදයක්. ආ අර කුල බේදේ සම්බන්ධ කාරණේ නේද? ඔව් ඒක තමයි බ්‍රාහමණියෝ චුවේ බ්‍රාහමණ වර්ණය තමයි ශ්‍රේෂ්ඨම වර්ණය සුදු වර්ණය අපි තමයි පිරිසිදු මහා බ්‍රහ්මයාගේ මුයින්ම උපන් දරුවෝ අනිත් කුලය කියන්නේ ක්ෂත්‍රිය වෛශ්‍ය ශුද්‍ර කියන අය හීනයි පහත් එයාලා කළු වර්ණයි බ්‍රහ්මයාගේ ඇඟේ අනිත් කොටස් වලින් විශේෂයෙන්ම පාද වලින් උපන්න කියලා හ්ම් ඒක ඒ කාලේ තිබ්බ ප්‍රබල සමාජ විශ්වාසයක්. අනිවාර්යයෙන්ම. ඉතින් රජතුමාට දැනගන්න ඕන වෙනෝ ස්වාමිනී මේ ගැන ඔබ වහන්සේ මොකද හිතන්නේ කියලා මහාකච්ඡාණයන් වහන්සේගේ අදහස තමයි රජතුමා විමසන්නේ. ඊටකොට මේ සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වෙන්නේ අර බ්‍රාහමණයන්ගේ මතයට විරුද්ධව උපතට වඩා ක්‍රියාව තමයි පුද්ගලයාගේ වටිනාකම තීරණය කරන්න කියලා මහාකච්ඡාණයන් මහන්සේ ඉදිරිපත් කරන තර්ක ටික විමසා බලන එක. හරියටම. අපි බලමු උන්වහන්සේ කොහොමද මේක පැහැදිලි කරන්න කියලා. උන්වහන්සේ මුලින්ම රජතුමාගෙන් අහනෝ නේද? හරිම ප්‍රායෝගික ආර්ථික ප්‍රශ්නයක්. කුලය කෙනෙක් ශුද්‍ර කුලය කෙනෙක්. මේ හතර කුලෙන් කවුරු හරි කමක් නැහැ. එයා ධනවත් වුණොත්, එයාට සල්ලි භාගෙ තිබුණොත්. එතකොට අනිත් කුල තුනේ අය වගේම එයාගේම කුලේ ඉන්න දිලිඳු අයත් අර ධනවත්තාට සේවය කරනවා නේද? එයාට කලින් නැගිටිනවා, එයා කියන දේ අහනවා, ප්‍රිය විදිහට කතා කරනවා නේ. ආ ඒ කියන්නේ එතනින්දී කුලය අදාළ වෙන්නේ නැහැ. ධනය තියෙන කෙනාට තමයි අනිත් අය සේවය කරන්න කියන එක. හරියටම මෙතන තියෙන ප්‍රායෝගික ලෝක යථාර්ථය. ඇත්ත ජීවිතයේදී මිනිස්සු ගරු කරන්නේ සේවය කරන්නේ ධනයට බලයට, උපන් කුලයට නෙවෙයි. ඉතින් ඒ කාරණේදී කුල හතරමයට සමානයි නේද කියලා උන්වහන්සේ අහනවා. රජතුමාටත් ඒක පිළිගන්න වෙනව නේද? මොකද ඒක ඇත්තකම එහෙම වෙන දෙයක්. ඔව් රජතුමා කියනවා ඒකනම් එහෙමයි ස්වාමීනි කියලා. එතනින්ම අර බ්‍රාහමණයා ශ්‍රේෂ්ඨයි කියන එකේ පදනම බිඳ වැටෙනවා පළවෙනි පියවරේදීම. ඔව් දෙවෙනි තර්කය තමයි කර්ම විපාකයේ සමානාත්මකතාවය. උන්වහන්සේ අහනවා මහරජා දැන් මේ හතර කුලයෙන් කවුරු හරි කමක් නැහැ. ක්ෂේත්‍රීය බ්‍රාහමණ වෛශ්‍ය ශුද්‍ර කවුරුණත් පව් වැඩ කළොත් ඒ කියන්නේ අකුසල්. මොනවද අකුසල් විදියට උන්වහන්සේ දක්වන්නේ? ඔව් ඒ දස අකුසල් තමයි ප්‍රාණඝාතය, සතුන් මැරීම, සොරකම් කිරීම, අනුන් සතුතේ ගැනීම, කාමයේ වරදවා හැසිරීම, බොරු කීම, කේලම් කීම, ભેදබින්න කරන කතා, පරුෂ වචන, රළු තද වචන කීම, හිස් වචන, ප්‍රයෝජනයක් නැති දේවා කතා කිරීම. ඒ වාචසික අකුසල්? ඔව් ඊළඟට මානසික අකුසල් තුන. අවිද්‍යාව, අනුන්ගේ දෙයට තණ්හා කිරීම, ව්‍යාපාදයන්ුන්ට වෛර කිරීම තරහ ගැනීම සහ මිත්‍යා දෘෂ්ටිය බැරදි දැකීම කර්මයේ කර්මඵල විශ්වාස නොකිරීම වගේ දේවල්. හරි. ඉතින් මේ දේවල් කවුරු කළත් ඔව් කවුරු මේ අකුසල් කළත් කොලේ මොකක් වුණත් කමක් නැහැ. ඒ කෙනා කය බිඳි මරණයෙන් පස්සේ දුගතියක නරක තනක පායක උපදිනව නේද කියලා උන්වහන්සේ අහනවා. එතකොට ඒකෙදිත් කුලේ බලපන්නේ නැහැ. කොහිත් නැහැ. කරන ක්‍රියාවේ ස්වභාවය අනුව තමයි විපාක ලැබෙන්නේ. නරක දේ කළොත් නරක විපාක ඒක හැමෝටම පොදුයි. උපතින් ලැබුණු කුලය නිසා කෙනෙක්ට විපාකෙන් ගැලවෙන්න බෑ. රජතුමා මේකට තැකග වෙනෝනේ දෙයක් කියනවාගේ නිදමට මතක වෙනත් රහතන් වහන්සේලාගෙනුත් මේක අහලා තියෙනවා කියලා. ඔව් රජතුමා කියනවා එහෙමයි ස්වාමීනි මමත් අහලා තියෙනවා ශ්‍රමණ බ්‍රාහමණල් වහන්සේලාගේ අකුසල් කරන කෙනා දුගතිය උපදිනවා කියලා. ඒ නිසා මම ඒක පිළිගන්නවා කියලා. එතකොට අකුසල් වලට වගේම කුසල වලට තේ සමානත්වතාවය තියෙන්නේ පයිනේද? අනිවාර්යෙන්ම. ඒක තමයි තුන්වෙනි තරකය. උන්වහන්සේ අහනවා මහරජ එහෙමනම් මේ හතරේ කුලයෙන් කවුරු හරි අර අකුසල් වලින් වැළකීලා හිටියොත් ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් සොරකමින් අර කණින් කියපු දස කුසලෙම වැළකීලා ඒ වෙනුවට කුසල් දහම් වඩලා විශේෂයෙන්ම නිවැරදි දැකීමක් ඇතුව ඒ කියන්නේ සම්මාදිට්ඨියෙන් යුක්තව යහපත් ජීවිතයක් ගත කළොත් ඒ කෙනා කුලේ මොකක් වුණත් කය බින්දි මරණින් මතු සුගතියක හොඳ තැනක ස්වර්ගලෝකයක උපදිනව නේද? එතනදිත් රජතුමා එකඟ වෙනවා. ඕ මොකද ඒකත් කර්ම නීතියේම කොටසක්. හොඳ දේ කරොත් හොඳ විපාක. කුලය මෙතනදිත් අදාළම නැහැ. ක්‍රියාවමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ දැන් තර්ක තුනකින්ම පෙන්නවා ප්‍රායෝගික ලෝකයේ ධනේ ඉස්සරහා කර්ම විපාක ඉස්සරහා හොඳ වුණත් නරක වුණත් කුලිය කියන එක අදාළ වෙන්නේ නැහැ කියලා. හරියටම. ඒ පදනම මත ඉඳගෙන තමයි හතරවෙනි තර්කයට යන්නේ. ඒක සම්බන්ධ වෙන්නේ රාජනීතියට, දඬුවම් වලට. ආ ඒක කොහොමද උන්වහන්සේ ඉදිරිපත් කරන්නේ? උන්වහන්සේ අහනවා මහරජ හිතන්නකෝ ඔබතුමාගේ රාජධානියේ කවුරු හරි ක්ෂත්‍රියෙක් වෙන්න පුළුවන් ශුද්‍රයෙක් වෙන්න පුළුවන් කවුරුණත් සොරකමක් කරොත් ගෙවල් බින්දොත් මංකොල්ල කෑවොත් පාරේ යන කෙනෙක්ගෙන් බලෙන් දෙයක් ගත්තොත් ඔය වගේ අපරාධයක් කළාම ඔබතුමාගේ නිලධාරීන් එයා වල්ලගෙන ඔබතුමා ඉස්සරහට ගේනව නේද? ඔව් ගේනවා. හ්ම් එතකොට ඔබතුමා දඩුවම් දෙන්නේ කොහොමද? එයා ක්ෂත්‍රියෙක් නිසා වෙනස් විදිහකටද, ශූද්‍රයෙක් නිසා වෙනස් විදිහකටද, එහෙම නැත්නම් කල වරදේ හැදේටද දඬුවම දෙන්නේ. සමහර විට වරද බරපතල නම් මරණ දඬුවම දෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාගේ ධනෙ රාජසන්තක කරන්න පුළුවන්, රටින් පිටුවහල් කරන්න පුළුවන්. මේ දඬුවම් දෙද්දි කුලේ සලකනවාද? හ්ම්. එතනදී රජතුමා දෙන උත්තරේ තමයි හරිම වැදගත් නේද? ඔව් රජතුමා කියනවා ස්වාමිනී එහෙම කෙනෙක්ව මගේ ඉස්සරහට ගෙනාවම එයාගේ පරණ කුලේ නම. ක්ෂත්‍රිය වේවා ශූද්‍ර වේවා ඒක නැති වෙලා යනවා. අපි යාට කියන්නේ සොරා කියලා. ආ ඒ කියන්නේ කලවරදානුව අලුත් අනන්‍යතාවයක් ලැබෙනවා. හරියටම. සොරා කියන ලේබලිය තමයි උඩ වැදගත් වෙන්නේ උපතින් ආපු ක්ෂත්‍රිය හරි ශූද්‍ර හරි කියන එක නෙවෙයි. දඬුවම ලැබෙන්නේත් ඒ සොරා කියන අනන්‍යතාවයට. ඒ කියන්නේ කලවරදට. කුලේ අනුව දඬුවම වෙනස් වෙන්නේ නැහැ. එතනදිත් සමානාත්මකතාවය. ඒකත් බොහොම ප්‍රබල තර්කයක්. එතකොට පස්වෙනි කාරණය. පස්වෙනි තර්කයේ යොමු වෙන්නේ පැවිදි ජීවිතයේ දිහාට. උන්වහන්සේ අහනවා මහරජ හිතන්ඩ මේ හතර කුලයෙන් කෙනෙක් ක්ෂත්‍රියෙක් වෙන්න පුරුවන් අන්තිම කුලයේ කෙන ශූද්‍රයෙකුණත් වෙන්න පුළුවන්. එයා ගිහි ජීවිතේ එපා වෙලා, gederin නික්මිලා, කෙස්රෙවුල් බාලා, කසාවත් ඇඳගෙන පැවිදි වෙනවා. පැවිදි වෙලා එයා ප්‍රාණඝාතයෙන් වැළැක්කිලා, සොරකමෙන් වැළැක්කිලා, අර දසකුසලේම වැළැක්කිලා, ඉන්ද්‍රිය සංවර කරගෙන සිල්වත්ව, කල්යාණ ධර්ම ඇතුව, ඒ කියන්නේ යහපත් ගුණධර්ම ඇතුව ජීවත් වෙනවා. එහෙම කෙනෙක් දිහා ඔබතුමා කොහොමද බලන්නේ? ඔබතුමා ඇතුළු රටවැසියන් ඒ කෙනාට වඳිනවා නේද? පුදනවා නේද? ආසනයක් පවනවනවා නේද? චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය කියන සිව්පස්සෙන් උපස්ථාන කරනවා නේද? එයාට අවශ්‍ය ආරක්ෂාව සපේනවා නේද? එතනදිත් රජතුමා එකඟ වෙනවා ඌ සාමිනිය අපි එහෙම කරනවා කියලා. ඊටම. එතකොට මහකච්චාණන් වහන්සේ පෙන්වා දෙනවා එහෙම පැවිදි වෙලා ගුණවත්ව ජීවත් වෙනකොට එයාගේ අර මුල් කුලනාමයේ ක්ෂත්‍රියද ශූද්‍රද කියන එක සම්පූර්ණයෙන්ම අහෝසි වෙලා යනවා. එයාට ලැබෙන්නේ අලුත් ගෞරවනීය නමක් ශ්‍රමණියන් වහන්සේ වහන්සේ කියලා. ඒ කියන්නේ එතනදිත් අර නීති ඉස්සරහා වගේම පැවිද්ද ඉස්සරහත් උපතින් ආපු අනන්‍යතාවය නැති වෙලා එයාගේ වර්තමාන ක්‍රියාව ගුණවත්කම අනුව අලුත් අනන්‍යතාවයක් සහ ගෞරවයක් ලැබෙනවා. ඔව්. ගෞරවය ලැබෙන්නේ ශීලවත් භාවයට ඒ පැවිදි ජීවිතයට ඒ අධ්‍යාත්මික දියුණුවට උපතින් ආපු කුලයට නෙවෙයි. මේ තර්ක පහවෙන්ම මහා කච්චානන් වහන්සේ පියවරෙන් පියවර ඔප්පු කරනවා අර බ්‍රාහ්මණයන්ගේ මතය කොයිතරම් පදනම් විරහිතද කියලා. ඉතින් මේ තර්ක ඔක්කොම අහගෙන හිටපු රජතුණාට මොකද හිතෙන්නේ? ඊට කලින් උන්වහන්සේ මේ ඔක්කොම සාරාංශ කරනවා. කියනෝ මහරජ එහෙම බලනකොට අර බ්‍රාහ්මණයෝ කියන කතාව අපි තමයි ශ්‍රේෂ්ඨ අනිත් අය පහති කියන එක ලෝකයේ තියෙන නිකම්ම නිකම් ഘോഷාවක් විතරයි. ඒක නිකම් සද්දයක් විතරයි. යථාර්ථය තමයි ක්‍රියාව අනුව හැමෝම සමානයි කියලා. ඒක තමයි අවසන් නිගමනයේ රජතුමාගේ ප්‍රතිචාරය කොහොමද? රජතුමා අතිශයෙන්ම පැහැදෙනවා. එයා කියනවා ස්වාමිනී ඔබ වහන්සේ මේ දේශනා කළේ හරියට යටිකුරු කරලා තිබ්බ දෙයක් උඩාතට හැඩුවා වගේ, බහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්නවා වගේ පාර හොයාගන්න බැරුව අතරමං වෙලා හිටපු කෙනෙක්ට පාර පෙන්නුවා වගේ අඳුරේ හිටපු මිනිස්සුන්ට පේන්න පහනක් දැල්වුවා වගේ තමයි ඔබ වහන්සේ මේ ධර්මයේ පැහැදිලි කෙලි කියලා. ඒ තරම්ම පැහැදිලිම කෙටි වෙනවා. ඔව් ඒ පැහැදීමෙන් යුතුව රජතුමා කියනවා ඒ නිසා ස්වාමිනී මම අදුපටන් බුදුරජාණන් වහන්සේව සරණ යනවා ධර්මීය සරණ යනවා සංඝයා වහන්සේලා සරණ යනවා කියලා. හැබැයි එතන පොඩි සිද්ධවීමක් වෙනව නේද? රජතුමා උත්සාහ කරන්නේ මහා කච්චාණන් වහන්සේව සරණ යන්න නේද? ඔව් රජතුමා මුලින් කියන්නේ මම ඔබ වහන්සේව සරණ යමි කියලා වෙන්නේ නැති. නමුත් මහා කච්චාණන් වහන්සේ Tamanගේ නිහතමානීකම සහ බුදුරජාණන් වහන්සේට තියෙන ගෞරවය නිසා ඒක වළක්වනම උන්වහන්සේ කියනවා මහරජා මා සරණෙන් එපා මාත් යම් කෙනෙක්ව සරණ ගියාද ඒ භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවන් පාලා හිටියත් ඒ බුදුරජාණන් වහන්සේවම සරණ යන්නේ කියලා. ආ ඒ කියන්නේ තමන්ගේ ගුරුවරයාණන් වහන්සේක මුල් තැන දෙනවා. හරියටම. ඉතින් ඒ අනුව රජතුමා එසේනම් ස්වාමිනී මම පිරිනිවන් පාවදාලේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුද්ධජානන් වහන්සේත් උන්වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මයත් ඒ මාර්ගයේ ගමන් කරන ආර්ය මහා සංඝ රත්නයත් සරණ යමි අදපටන් මා මෙරෙන තුරාම තෙරුවන් සරණ ගිය උපාසකයෙකු කොට සලකන්නසේකවා කියලා ඉල්ලා සිටිනවා හරිම වැදගත් සිද්ධවීමක් සහ සාකච්ඡාවක්. ඉතින් මේ මුළු කතාවෙන්ම මේ මధుරා සූත්‍රයෙන් අපිට අදටත් ගන්න පුළුවන් පණිවිඩයක් තිරෝ නේද? අනිවාර්යෙන්ම. මේ උපතින් ලැබෙන දේවල් ඒ කුලය වෙන්න පුළුවන්, පෞල් පසුබිම වෙන්න පුළුවන්, සමය වර්ණය වෙන්න පුළුවන්, තවත් ඕන දෙයක් වෙන්න පුළුවන්. ඒවට වඩා කෙනෙක් කරන දේවල්, එයාගේ ක්‍රියාවන්, එයාගේ ಗುಣධර්ම තමයි එයාගේ වටිනාකම තීරණය කරන්න කියන එක. ඔව් ඒක තමයි මූලිකම පණිවිඩය. පුද්ගලයෙකුගේ වටිනාකම තියෙන්නේ යාගේ ක්‍රියාවෙ මිසක් යාට පාලනය කරන්න බැරි උපත වගේ දෙයක නෙවෙයි. ඉතින් මේ ඉගැන්වීම අද සමාජයේ විවිධ පැති දිහා බලද්දිත් අපිට මෙනෙහි කරන්න පුරුවන් නේද? සමහර වෙලාවට කුලේ කියන එක අද එදා තරම්ම ප්‍රබල නැතිතෙන් තිබුණත් වෙනත් ආකාරයේ ලේබල් ගැසීම් වර්ග කිරීම් තියෙනව නේද? ඇත්ත. අධ්‍යාපන මට්ටම, රැකියාව, ආර්ථික තත්ත්වය, ජාතිය, ආගම ඔය වගේ කොයිතරම්නම් බෙදීම් තියනවද? ඒ හැම එකකදීම මේ මූලධර්මයේ ක්‍රියාවද සහජ තත්වයේද වැදගත් කියන එක අපිට අදාළ කරගන්න පුළුවන්. ඒ කියන්නේ කෙනෙක්ව මනින්න ඕන එයා කරන දේ අනුව එයාගේ ಗುಣධර්ම අනුව මිසක් එයාට උරුම වෙච්ච ලේබල් එකක් අනුව නෙවෙයි කියන කාරණය. ඔව්. ඒක තමයි මේ මధుරා සූත්‍රයෙන් අපිට ලැබෙන සදාතනික පාඩම. බොහොම ස්තුතියි ගැඹුරු විග්‍රහයට.